නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධ පිළිබඳ මේ චක්කුව කියන විඥාණය තුල ක්‍රියාකාරී ස්වභාවයේ සහ ඒ ඉන්ද්‍රිය කරන කොටගෙන තාපසේක් වැඩ නිමා කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. චක්කු ප්‍රසාදයේ ක්‍රියාකාරී ස්වභාවය කියන මාතෘකාව යටතේ අපි කල්පනා කරනකොට මේ චක්කුවට පේන සෑම රූපයක්ම මේ චක්කුව තුළ පවතින ධර්මතාවයක්. අපි දන්නවා මේ ලෝකේ පවතිනා වූ සෑම රූපයක්ම මේ චක්කුවට දකින්න පුළුවන් කියලා. මේ චක්කුව මේ ලෝකේ හැම දෙයක්ම දකින්න දක්ෂයි කියලා. මේ චක්කුව ඇත්තටම මොනවටද දක්ෂ කියන එක පිළිබඳ අවබෝධය නැති නිසා අපි කරන ප්‍රකාශයක් කියන එක බොහොම කලාතුරකින් තමයි එක්කෙනෙකුට දෙන්නෙකුට වැටෙන්නේ. මට මතකයි පුංචි කාලේ අවුරුදු 4ක් විතර තිනකොට අපේ ගෙදර වැඩිහිටියේ ඒ සීයා කෝපයකින් මොනවද බොනවා වාගේ මං දැක්කා. මට කතා කළා. පුතා මෙන්න කියලා. ඉස්සරහට ගියාම සීයා මගෙන් ආනවා කෝප්පේ පෙන්නලා පුතාට මේ කෝප්පේ දිහා බලනකොට මොනවද පේන්නේ කියලා. එයා බලාපොරොත්තු වෙනවා තේ බොනවයි කියලා පේනවා. සීයාගේ කෝප්පේ කියලා පේනවා. මේක ආවල් ලෝහයකින් අදපු එකක් කියලා පේනවායි කියලා මොනවාර එකක් කියයි කියලා. බැලුව බැලමටම මට ඒක සුදු පාටයි කියලා පෙනුණා. මං කිය සුදු පාට පේනවා කියලා. වෙන මොකවත් පේන්නේ නැද්ද කියලා. මං කිය නෑ සුදු පාට පේනවා. තවත් එකක් පෙන්නලා මේකේ මොනවද පේන්නේ? මං කිය කොළ පාට පේනවා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවාම මම දීපු උත්තරේ තමයි ඇස් වලට පේන්නේ පාට විතරනේ බඩමුට්ටු පේන්නේ සිතට. ඒක අවබෝධයට සම්බන්ධ ප්‍රශ්නයක්. මොනවද හිතෙන්නේ කියලා ඇහුවාම කෝපයක් වාගේ එකක් කියලා හිතෙනවයි කියලා මට කියන්න පුළුවන්. හැබැයි ඇහුවේ චක්කුව සම්බන්ධ ප්‍රශ්නයක්. ඇසට පේන්නේ පාට විතරයි. රූප පේන්නේ එදා ඒ අවුරුදු අතර කාලේ ඒ වැඩිහිටියා විස්මයටපත් වුණා. මෙයාගේ ඇස් දෙකේ ඒ විඥාණය මොනතරම් දියුණුද කියලා. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ ඇස් වලින් පේන දේ බලන්නේ නොපෙනෙන දේ බලනවා. නාම රූපයක් එනකොට ඒ නාම රූපයේ කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, කා පාට කියන මේ වර්ණ දකින්නේ කාන්තාව කියන රූපය දකිනවා. එයාගේ තරුණකම දකිනවා. එයාගේ අශෝභන ඇසිරීම් රටාව දකිනවා මේ නිසා රාගයේ තෘෂ්ණාව කාමය ඇති කරගෙන සිත දුස්සිය කරගන්නවා. තවත් භාණ්ඩයක් දකිනවා කාපාට කොළපාට තැඹිලි පාට නිල් පාට දකින්නේ මේක ලස්සන දුරකතනයක් මේක වටිනවයි කියලා ලෝභය ద్వේෂය ඇති කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන මුලාවටපත් වෙනවා එහෙනම් මේ චක්කුවට පේන්නේ මොනවද? වර්ණ විතරයි. එහෙනම් වර්ණ හයක් තියෙනවා. ඒ වර්ණ හය විතරයි මේ ඇසට පේන්නේ. එහෙනම් අපි කළු වර්ණය වර්ණයක් වශයෙන් දකින්නේ ඇයි කළු පාට කියන්නේ පාටක් නැතිව තියෙනකොට ඇතිවෙනා වූ ස්වභාවික ඇතිවෙන වර්ණය එහෙනම් ඒ වර්ණයත් වර්ණයක් කොට සැලකුවාම වර්ණ හතක් මේ ලෝකේ පවතිනවා. ගන්ධ හතක් පවතිනවා. රස හතක් පවතිනවා. ශබ්ද හතක් පවතිනවා. එහෙනම් මේ වර්ණ හත දකින්න නැතුව අපි මෙච්චර කාලයක් මේ ඇස් දෙකේ මොනවද දැකලා තින්නේ? රූප දැකලා තියෙනවා, වස්තු දැකලා තියෙනවා, සත්වයෝ දැකලා තියෙනවා, පුද්ගලයෝ දැකලා තියෙනවා. එහෙනම් අපි කටයුතු දේ දකින්න නැතුව අකටයුතු දේ දැකලා මුළු ජීවිත කාලෙම අපට ප්‍රශ්නයක් වෙන දේවල් අපි දැකලා එහෙනම් අපේ ඇස් වලට පෙනෙන්නේ මොනවද වර්ණ පමණයි. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න නම් ඇසට පේන දේ පමණක් දැකිය යුතුයි. තථාගතයන් වහන්සේ දාරුකීරිය මහරහතන් වහන්සේට දෙන කමඨාන තමයි දකින දේ දකින පමණක් කියලා දැනගන්න. දිට්ටි දිට්ටි මතේ. එහෙනම් මොනවද දැක්කේ කියලා අනකොට දාරුකිරිය කියනවා කොළපාට දැක්කා. එයා කියන්නේ දාරුකිරිය ගහක් දැක්කයි කියලා. එයා කියන කොළපාට දැක්කා. සාදු සාදු ඒක දැක්කයි කියලා දැනගන්න. දැන් ගහ පෙනිලාද? ගහේ කඳ මාත පෙනිලාද? ඒකේ වටිනාකම පෙනිලාද? ඖෂධ ගුණය දැකලාද? එවන පෙනිලාද? මොකවත් පෙනිලා නැහැ. ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, රාගය අතුරුදාන් වෙච්ච එක්තරා රූපයක් පැනිලා ඒ රූපය කොළපාටයි කියලා දැකලා එහෙනම් අද ඔරකම් කරන හැමෝම පාට දකිනවා නම් වස්තුව දකින්න නැත්නම් ඔරකමක් සිද්ධ වෙයිද මේ ලෝකයේ හැම දෙයක්ම පාටක් වශයෙන් දකිනවා නම් හතුර පේන්නේ නැත්නම් එයාගේ දුස්චරිතය පේන්නේ නැත්නම් ඒ හැම චලනයක් තුළින්ම පාට පමණක් ඇති වෙවි නැති වෙවි යනවනම් ඒ වර්ණ ධර්මතාවයේ විතරක් දකිනවනම් මේ ලෝකේ පානාතිපාතා කවදාවත් වෙන්නේ නැහැ. ඒතුව මරණ්ඩ සත්වයක් නැහැ මේ ලෝකේ. පලිගන්න අතුරෙක් නැහැ. පෙනිලා තින්නේ පාට විතරයි. එහෙනම් මේ වර්ණය ඇති වෙලා තින්නේ එක වර්ණයක් තුලින්. කොහොමද මේ වර්ණය ඇති වෙලා තියෙන ක්‍රමවේදය අන්ධකාරයේ පවතිනවා මේ අන්ධකාරය තුල පවතින මේ අන්ධකාර ස්වභාවයේ කම්පණය පීඩනයක් බවට පත් වෙලා ඒ පීඩනය ඌලාගෙන ඉන්න බැරුව එළියට විසිරීමක් සිද්ධ වෙනකොට ඒ විසිරලා යන තරංගයේ තියෙන පරමාණු වලට වඩා පුංචි අංශු බව ගානක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ මේවා එකතු වෙලා ඒක රාශි වෙලා පරමාණු බවටපත් වෙලා පරමාණු ක්‍රමානුකූල එකතු වෙලා අණු බවටපත් වෙලා වේගවත් අණු මධ්‍යස්ථ අණු නිවිච්ච අණු කියලා වර්ග තුනක් එකතු වෙලා ඒ තුන් දෙනා එකට එකතු වෙලා කැරකෙනවා මේකට අපි කියන මූල ධර්මයක් කියලා මූල ධාතුවක් කියලා එහෙනම් මේ සංයෝගය කැරකෙනකොට භ්‍රමණය වෙනකොට ඒ භ්‍රමණ වේගය අඩු නිසා කළු පාටයි. භ්‍රමණ වේගය ටිකක් වැඩි වෙනකොට දිලිසෙනවා කා පාටයි ආලෝකමත් වෙලා. එහෙනම් ගොඩාක් කැරකෙනවා භ්‍රමණ වේගය වැඩි අපි දන්නවා පාන්දල්ල කා පාටයි. එහෙනම් ගොඩාක් දරදාලා සෙල්සියස් 3400කට රත් කෙරුවත් රතුම රතු පාටයි එහෙනම් ගින්දර වැඩි. එහෙනම් ඕනට වඩා ප්‍රමණය වුණත් රතු පාටයි. ඒක තුල තියෙන ගැඹුර වැඩි කෙරුවොත් නිල් පාටයි. මූදේ වතුර මොන පාටද කියලා ඇහුවොත් හැමෝම නිල් පාටයි කියන. ඇත්තටම නිල් නෙමෙයි. ගැඹුර වැඩි වෙනකොට නිල් වෙනවා. වලාකුළු වල ගැඹුර වැඩි වෙනකොට සීමාව අසීමිත යනකොට ඒක නිල් වෙනවා. ඒක ඉබේ ඇති වෙන ස්වභාවයක්. ඕනවට වඩා භ්‍රමණය වුණොත් ඕනම වස්තුවක් සුදු පාටයි. නිල් පාට, කොළ පාට, තැඹිලි පාට කියන ඕනම බඹරයක් අරගෙන තප්පරයට වට 40ක් 50ක් විතර කැරකෙන වේගයෙන් කරකලා බලන්න සම්පූර්ණ සුදු පාටට පේන්නේ. එහෙනම් මේ එකම අවකාශයේ තියෙන අන්ධකාර ධාතුව තුලින් වර්ණ හතක් නිර්මාණය වෙලා තිනවා. ඒ වර්ණ හත ප්‍රත්‍යක්ෂ වෙන්නේ චක්කුවට. මේ විද්‍යාව දන්නේ නැතුව අපි මේ වර්ණ පේනවා කියන අවබෝධය නැතුව අපි මිනිසුන්ගේ ක්‍රියාව දැකලා මිනිස්සු දැකලා ඒ මිනිස්සු අඳුරගෙන මිතුර වශයෙන් ඥාතිය වශයෙන් දරුවෝ වශයෙන් අපි වෙන එකක් පටලාගෙන එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම මේ ධර්මතාවයක් තුළින් පවතිනවා මේ චක්කුවේ පේන මේ වර්ණය නිසා විශාල ධර්මතාවයක් මේක තුළ තියෙනවායි කියලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා මේ ලෝකෙට විශාල ධර්මයක් දේශනා කරනවා චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී කියලා තථාගතයන් වහන්සේ කාරණා පාක් දේශනා කරනවා. ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාදය තුල ක්‍රියාකාරී ස්වභාවයේ මට්ටම් පාක්. චක්කුම් උදපාදි කියලා කියන්නේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ தত্ত্বය චක්කුව නිසා ඉපදෙන උත්පාදනය වෙන ධර්මතාවය ක්‍රියාකාරී ස්වභාවය එහෙනම් අපි මේ චක්කුවෙන් යමක් දකිනකොට මේ ලෝකයේ ඒ දකින දේ රූපේ නම් සත්වෙක් නම් පුද්ගලයෙක් නම් රාගික දෙයක් නම් තෘෂ්ණාධික දෙයක් නම් ලෝභසාගත දෙයක් නම් එයා මොනවද දැකලා තින්නේ පටවියෙන් දැකලා චක්කුවෙන් නිස්පාදනය කරගෙන තිනවා පටවි මට්ටමේ කාරණාවක් අතුරා පේනවනම් මිතුරා පේනවනම් ඥාතියා දෙමව්පියෝ දරුවෝ පේනවනම් එයා මේ චක්කුවෙන් පටවිය දැකලා චක්කුන් උදපාදී පටවි මට්ටමේ දර්ශනය ඒ නිසා ඇතිවෙන්නා වූ ඝට්ටණය ඒ නිසා අටගන්නා වූ වේදනාව දැකලා චක්කුන් උදපාදී මේ හැම දෙය තුළින්ම එයා වර්ණය දකිනවා මෙතන කිසිම රූපයක් නැහැ වර්ණයක් විතර පවතිනවා කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, සුදු පාට, කළු පාට කියන මේ වර්ණ විතරයි මේ ලෝකේ පවතින්නේ. වර්ණ වලින් විතරයි පේන්නේ. භික්ෂුවක් දැක්කාම මොනවද පේන්නේ? කාපාට පේනවා, තලෙලු පාට පේනවා. එහෙනම් අපි මේ ලෝකයේ වර්ණය විතරක් දැන් අන්න බලන්න යට ඥානං උදපාදේ ඥානය උද උද උපාදනය වුණා. ඥානෙ ඉපදුනා. ඥානෙ ඉපදුනාම එයාට තේරෙනවා මේ පේන වර්ණය ඇත්තද කියලා බලනකොට ඒක තුල මුලාව තියෙනවා මෝහය. මේ ලෝකේ කිසිම තැනක වර්ණයක් නැහැ. අණු වල එකතුවක්. අණු භ්‍රමණය වෙන නිසා එක එක වර්ණ වලින් යුක්තයි. පොළ පාට රෙදි කෑල්ලක් තියලා අන්වීක්ෂයකින් මීටර 100ක විතර දුරකට මේක ලොකු කරලා බලන්න අණු දෙක අතර අණු දෙක අතර තියෙන ඉඩපර්යාසය වැඩි කරලා අණු දෙක අතර තියෙන ධාරිතාව වැඩි කරලා බලනකොට අපට පෑදිරිව පේනවා මේ අණුවෙන් අණුවට වර්ණය වෙනස් කියලා. පුංචි පුංචි තිත් තියෙනවා ඒවා නිල් පාට කොළ පාට තැඹිලි පාට කා පාට රතු පාට කියලා එක එක වර්ණ වලින් යුක්තයි. ඇයි මේක ලොකු වෙන්න ලොකු වෙන්න එකම රෙදි කෑල්ලේ අණු වල ධාරිතාව වැඩි වෙනකොට අණු දෙක ඈත් වෙනකොට ඒ අණු වල භ්‍රමණ වේගය වෙන වෙනම දකිනකොට පාටත් වෙන වෙනම පේනවා. ඇත්තටම කොළ පාටක් එතන නැහැ. නැවත අණු වල තියෙන ධාරිතාව අඩු කරනකොට අණු ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ඒවල තියෙන පාට පොඩ පොඩ පොඩ වෙනස් වෙලා ටික ටික ටික ටික තද වෙලා ඒමම ඝන වෙලා ඊට පස්සේ පොඩ පොඩ පොඩ පොඩ වෙනස් වෙලා කොළ පාට වාගේ මතුවෙලා කොළ පාට වෙලා නවතිනවා එහෙනම් මේ ලෝකේ මේ චක්කුන් උදපාදී කියන ඒක තුලින් අපි මේක ඥාණයෙන් දැක්කාම ඒ ඥාණය තුලින් අපි දැක්කා මේ ලෝකයේ හැම අණුවක් තුළම හැම පාටක්ම තියෙනවා කා පාට ඇත්තටම කා පාට නෙමෙයි අපේ ඇසට කා පාටට පෙනුනට අණුවලට කඩලා බලනකොට හැම පාටක්ම තියෙනවා විනාඩියෙන් විනාඩියට මේ අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙන නිසා දැන් කා පාටට තියෙන එක තව ටිකෙන් රතු පාටටපත් වෙනවා රෝස පාටටපත් වෙනවා භ්‍රමණ වේගය වැඩි වෙනකොට සුදු පාටටපත් වෙනවා ඒ නිසා තමයි ලාකා පාට වස්ත්‍රයක් වතුරට දාලා තෙමනකොට දුඹුරු පාට වෙනවා දවස් දෙකක් තිබුණාම තද දුඹුරු පාට වෙනවා හොඳට මිරිකලා මිරිකලා මිරිකලා ගත්තාම ලා දුඹුරු පාට යන වේලෙන්ඩ වේලෙන්ඩ ඒ දුඹුරු පාට ගතිය ටික ටික අඩු වෙලා රෝස පාට ගතියක් වාගේ ඇවිල්ලා රතු පාට ගතියකට පෙරලිලා නැවත ටික ටික ටික වෙනස් වෙලා කා පාට වෙලා අර තිබිච්ච වර්ණය මෙනවා ඇඟේ තියෙන සීවරයේ තුල වතුර තැනක වැදුනාම එතන පාට වෙනස්ව පේනවා. අපි කියන තෙතයි කියලා නෑ පාට වෙනස් වෙලා. ඒ වතුරේ තියෙන සීතල ගතිය නිසා ඒ අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙලා. එහෙනම් මේ ධර්මතාවය දැක්කාම පඤ්ඤා උදපාදී එහෙනම් මේ පඤ්ඤා උදපාදි කියලා කියන්නේ මොනවද? මේක ප්‍රඥාව උත්පාදනය කරගත්තා. මේ දැකපු ධර්මයේ තුලින් ප්‍රඥාව ඉපදුනා. දැන් මේ විද්‍යාව එයා දකින්නේ කොහමද? මේ අණු හැම එකක්ම මේ විශ්වයේ පීඩනය නිසා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන හැම අණුවක්ම ඒකේ තියෙන ධාරිතාවට අනුව කැරකෙනවා. මේ කැරකෙන වේගයට අනුව වර්ණ වෙනස් වෙවි පවතිනවා. සෙනයක් සෙනයක් ගානේ මේ වර්ණ වෙනස් වෙමින් පවතිනවා. සෑම අණුවක් තුළම මේ වර්ණය එක දිගටම නවතින්නේ තැම්පත් වෙන්නේ වෙනස් වෙන සුළුයි අනිත්‍යතාවයේ ස්වභාවය එයා දැක්කාම විද්‍යා උදපාදි කියලා භාග්‍යතුන් වහන්සේ කියනව දේශනා කරන විද්‍යාව ඉපදුනා. එයා මේ ලෝකයේ හැම දෙයක්ම විද්‍යාවෙන් දැක්කා. ඒ ප්‍රඥාව තුල පවතින ධර්මතාවය විද්‍යාත්මකව එයා ප්‍රත්‍යක්ෂ කළා විද්‍යා උදපාදී ඒ විද්‍යාවෙන් දැකපු නිසා එයාගේ සිත මොනතරම් දක්ෂද? එයාගේ සිත මොනතරම් ප්‍රඥාවන්තද මේ හැම දෙයක්ම වෙන වෙනම දකින්න බලන්න රාගයේ සහිත කාන්තාවක් දැක්කා පුදුමාකාර කාම කැඟීමක් රාගය තෘෂ්ණාවක් අයෙන් අටගත්තා ඒ වෙලේම චක්කු මුදපාදී කියන මේ කායික ස්වභාවය තුල තියෙන ධර්මතාවය ඒ නිසා අටගත්ත වේදනාව දැක්කා ඥානං උදපාදී ඒක ඥාණයෙන් දැක්කා මොනවද මේක තුළ තියෙන ස්වභාවය ක්‍රමවේදය කියලා ඒ දැකපු ඥාණය ප්‍රඥාවට සමවද්දලා ප්‍රඥාවෙන් ගැඹුරින් දැක්කා ඒ ගැඹුරින් දැක්ක දේ විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කළා ඒ විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කරන්න අර තෘෂ්ණාව රාගය ක්‍රමානුකූලව නිරෝධ වෙලා විද්‍යාවටපත් කරලා අවිද්‍යාව පා කරගත්තා බලන්න මේ ලෝකයේ හැම අවිද්‍යාවක්ම තියෙන්නේ චක්කුවට සීමා වෙලා නේද? ඥානයට සීමා වෙලා නේද? ප්‍රඥාවට සීමා වෙලා නේද? එහෙනම් ප්‍රඥාවෙන් මේක ධර්මානුකූලව දැකලා අත්හැරියාම අන්න එයා විද්‍යාව දැක්කා. පටිච්ච සමුප්පාදය නිරෝධ කළා. විද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන එයා විද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා එහෙනම් විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරා කියන්නේ අවිද්‍යාව අතුරුදාන් වුණා. ඒ කියන්නේ එයා මොනවද කළේ? සිත නැවතුවා. එක අරමුණකටපත් කළා. සිත අවබෝධ කළා. සිතට කියන ආලෝකය කියලා. එහෙනම් එයා තුල පවතිනා වූ ආලෝකය එයා අවබෝධ කරගත්තා. ආලෝකෝ උදපාදි කියලා දේශනා කරනවා. එහෙනම් අපේ ඇස තුල පවතින ක්‍රමවේදය මේ ඇසේ පවතිනා වූ ධර්මතාවය අපි මේ විදිහට පියවරෙන් පියවරට දකිනවා මේක තුළ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය ලබනවා නම් අපේ ඇස තමයි අපේ කමඨාන මේ ඇසෙන් පුළුවන්කම තියෙනවා අපේ සියලුම කෙලෙස් නිරෝධ කරන්න වස්තුවක් දැකපු ගමන් ලෝභය ඇති වෙලා අනේ මේ වස්තුව මොනතරම් වටිනවද මේක මට අයිති වුණා නම් වටිනාකම මිල කීයද දන්නේ කියලා අපි කල්පනා කරනකොට අන්න බලන්න එයා මේක පටවියෙන් දැක්කා. පටවියෙන් දැක්ක නිසා විශාල බැඳීමක් ඇති වුණා. දැන් ලෝභය කියන දුක එයාට උරුම වෙලා. එකපාරට ඥානයක් පාළ වෙනා. මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන කිසිම රූපයක් පවතින්නේ නැහැ. මෙතන අණුවල එකතුවක් පවතින්නේ අණුවල එකතුව රූපයක් වාගේ පෙන්නනවා ඒ වගේ කියන එක ඇත්ත කියලා මම විශ්වාස කරගෙන මුලා වුණා මම දැන් මෝහයටපත් වෙලා අන්න ඥානය පාළ වුණා ඥානය පාළ වෙච්ච ගමන්ම මේ අණුවල ක්‍රියාකාරී ස්වභාවය මේ අණු එකතු වෙලා තියෙන ස්වභාවය මේ අණුවල එකතුවට විශාල වටිනාකමක් දීලා වෙළඳ පොලේ ඉල්ලුමක් දීලා හැමෝම කැමති තාක්ෂණය පරිහරණය කරන්න බලන්න මේ ධර්මතාවයේ දකින්නකොට මේ ලෝභය ද්වේෂය බවට පත් වෙනවා මෝහය බවට පත් වෙනවා මේක ලබා ගන්න උත්සාහ කරලා මිනිස්සු විශාල වශයෙන් දුක් විඳිනවා ඒ නිසා භවගා සාමී ජීවිතයේ පැවැත්ම ඇති වෙනවා අන්න ප්‍රඥාව එයා උත්පාදනය කරගත්තා මේ ප්‍රඥාව තුලින් එයා දකිනවා හැමදේම ඇති වෙලා නැති වෙලා යනවා මොකටද ඕක ගැන දුක් වෙන්නේ මොකටද මේවා ප්‍රාර්ථනා කරන්නේ මොකටද බලාපොරොත්තු වෙන්නේ මොකටද මේවා ඉමිකම් කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම පවතින නැති වෙන ස්වභාවයකින් යුක්තයි. එහෙනම් ඒ ඒ භාණ්ඩ ඒ ඒ තැන්වල නිර්මාණය වෙලා ඒ ඒ කාලවල පැවතිලා ඒ ඒ විදියට මේක විනාශ වෙලා ගියාදෙන් එකක්වත් අපට අයිති නෑ භුක්ති විඳින්න මේ හැම දේ තුළම අවිද්‍යාවක් ඇති වෙලා ධර්මයේ අතුරුදාන් වෙච්ච පැවැත්මට මුල් වෙච්ච අවිද්‍යාව මේ හැම නාම රූපයක් තුළම රජකම් කරනවා කියන අවබෝධය පාළ වෙච්ච ගමම විද්‍යාව ඉපදුනා එයා තුළ විද්‍යාව තුළින් එයා අවිද්‍යාව පා කරපු නිසා එයා තුළ ආලෝකයක් ඇති වුණා ඒක තමයි සම්මා දිට්ඨිය එයා තුළ පෑදිලි දැක්මක් ඇති වුණ ආලෝකයේ තිබුණොත් තමයි හැමදේම පෑදිලි වෙන්නේ නිර්වුල්ව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ ධර්මතාවය මේ චක්ක ප්‍රසාදය තුළ තියෙන මේ ධර්මය අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ අපේ ඇස පිළිබඳව අපි අවබෝධයටපත් වෙන්නට ඕනේ අපි ඊටාගෙන ඉන්නවා මම හැමදේම දන්නවා අඩුම තරමින් Tamanගේ ආයතන අය පිළිබඳවත් අවබෝධය නැත්තම් Tamanට මේ වර්ණය පිළිබඳ අවබෝධය නැත්තම් ඒ වර්ණය දකින මම වර්ණය නොදක නාම රූප දැකලා ලෝභ දේශ මොහ ඇති කරගෙන භවගාමි වෙලා ඉන්නවා කියනක පිළිබඳ අවබෝධය නැත්තම් එයා මොනවද දන්නේ මොකවත් දන්නේ කිනකවත් දන්නේ එනම් මේ චක්කු ප්‍රසාදය පිළිබඳව පවතිනා වූ ධර්මතාවය මිනිසත් බව ලැබපු සියලුම දෙනා විසින් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් අපේ චක්කුව නිතරම ගනුදෙනු කරන්නේ තරංග වලින්. තරංග නිර්මාණي වෙලා තියෙන්නේ අණු වලින්. එහෙනම් අපි යම්කිසි වර්ණයක් දැක්කාම වර්ණය සම්පූර්ණයෙන් ඇස් ඇතුළට යන්නේ නැහැ. ඒක තරංගයක් වශයෙන් ඇවිල්ලා මේ කණිනිකාවේ සෛලවල තුඩට වැදිලා කම්පනයක් තුලින් තොරතුරක් වශයෙන් මේක ඇතුළට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට චක්කු ප්‍රසාදයේ විසින් ප්‍රත්‍යක්ෂ කරනවා මේක අසවල් වර්ණය කියලා. අසවල් රූපය කියලා. අසවල් භාණ්ඩය කියලා ඇතුලෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් එක මොහොතකට එක රූප කලාපයක් විතරයි මේ චක්කුවට ඇතුල් වෙන්නේ. එක අණුවකින් තමයි මේ පණිවිඩය ඇතුල් වෙන්නේ. එනං අර එන්නා වූ තරංගය අණු කෝටියක් විතර උසලාගෙන ඇවිල්ලා මේ චක්කුවට වැදුනාම එක එක අණු වශයෙන් ඇතුල් වෙලා මේකේ ධර්මතාවය ඇතුළෙන් ප්‍රත්‍යක්ෂ වෙලා මේ ගනුදෙනු අපි දකින්නේ නැහැ. අපි දකින්නේ එක පාරටම කොළ පාට පේනවා කා පාට පේනවා නිල් පාට පේනවා එක පාරට පාටක් පේන්න විදියක් නැහැ එහෙනම් මේ හැම දෙයක්ම රූප කලාපවලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් හැම එකක්ම කලාපයක් කලාපයක් ගානේ තමයි පේන්නේ, ඇයෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ. එහෙනම් මේක අණුවලින් ගනුදෙනු වෙන ක්‍රමවේදයක්. අණුවක් අණුවක් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමවේදයන් මේක අණුවේ ක්‍රියාකාරීත්වයක් කියන එක අවබෝධ නැතුව අපි මට පේනවා මට හැෙනවා මට දැනෙනවයි කියලා අපි එකක් අදාගෙන ඒ අදාගත් ලෝකේ නඩත්තු කරලා මේ සංසාරේ හැමදාම මුලා වෙනවා මෝහයටපත් වෙනවා එහෙනම් අපේ මිනිසත් භවය තුළ අපි පෑදිලිවම අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණාව තමයි මේ ලෝකේ මොකවත් මට පේන්නේ නැහැ කියන අවබෝධය තාපසයෙක් මේ ලෝකයේ මොකවත් දකින්නේ එයාට පේන්නේ මොකවත් නැති ස්වභාවයක් හේතුව එයා දකින්නේ පරමාණු වලින් පෘථුජනයා දකින්නේ රූප වලින් ඇයි එයාට ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න තියෙන උවමනාව වැඩි එහෙනම් යෝගියෙක් දකින්නේ කොහමද වර්ණ වලින් මේ ලෝකේ හැමතැනම තියෙන වර්ණ වර්ණ ධර්මතාවය නිසා මිනිස්සු මුලා වෙලා කියලා දකිනවා තාපසයෙක් දකින්නේ මේ වර්ණය නෙමෙයි මේ වර්ණය නිර්මාණය කරපු අණු වලින් දකිනවා එනම් අණු වලින් දකින මේ තාපස්වරයා මේ මුනිවරයා තව ටිකක් දියුණු වෙලා රිසිවරයා වශයෙන්පත් වුනාම මේ අණුවල පවතින විද්‍යාව එයා දකිනවා. ඒ කියන්නේ අවිද්‍යාව මැඩපවත්තපෝ නිරෝධ කරපු කෙනෙක් තමයි ඒ මට්ටමේ මේ හැම දේ තුළම විද්‍යාව දකින්නේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හතර නමක් ඉන්නවා. ඒ පළවෙනි කෙනා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා හැම දෙයක්ම භාණ්ඩයක් වශයෙන් වස්තුවක් වශයෙන් දකින නිසා, රූප වශයෙන් දකින නිසා එයා දාණය දෙනවා. මේ රූපයත් එක්ක විශාල ගනුදෙනුවක් කරනවා. අපි දන්නවා සෝවාන් ආර්ය ශ්‍රාවකවරු දානමාන පින්කම් වල විශාල වශයෙන් නිරත වෙච්ච බව හැබැයි සකු르දාගාමි ආර්ය ශ්‍රාවකයෝ දම්පැන් වලට එච්චර නැඹුරු නෑ. විශාල ගනුදෙනු රූප එක නෑ. ඇයි උන්වහන්සේලා මේකේ වර්ණ ධර්මයේ දකිනවා, පටවි ස්වභාවයේ දකින්නේ දුක්ඛ ස්වභාවයේ දකින්නේ එහෙනම් අනාගාමි කෙනා ළඟට ගිහින් බලනකොට අනාගාමි කෙනා මේකේ වර්ණය දකින්නේ මේ වර්ණ නිර්මාණය වෙච්ච අණුවල ක්‍රියාකාරී ස්වභාවය දකිනවා එහෙනම් එතනින් එයාට ගින් රාහතෙක් ළඟට ගින් ආනවා ස්වාමිනී ඔබ වහන්සේ මේ ලෝකේ නාම රූප දකින්නේ කොයි විදියටද මේ හැම දේ තුළම අවිද්‍යාව නැති විද්‍යාව මට පේනවා ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය නතර වෙලා විද්‍යාවේ මේ ලෝකේ දකිනවා නම් 100 එයා තුළ පරිපූර්ණ වෙලා පැය 24ම 100 පවතිනවා. ඒ උත්තමයා මේ ලෝකයේ හැමතැනම විද්‍යාව දකින නිසා අවිද්‍යාවෙන් එයාට කර්මයක් ඇදෙන්නේ නැහැ. ජාති ජරා භව දුක්ඛ නැහැ හේතුව යාට නිරෝධගාමිනී පටිපදාවේ පටිච්ච සමුපාදයක් නිර්මාණය වෙලා එහෙනම් අරියත් උත්තමයා මේ ලෝකේ හැම දෙයක්ම විද්‍යාවෙන් දකිනවා පෘතුජන ස්වභාවයේ ඉන්න කෙනා මේ ලෝකයේ හැම දෙයක්ම ලෝභ දේශ මොහ වලින් දකිනවා. එහෙනම් අපි දැක්කා මේ චක්කුව තුල තියෙන ක්‍රමවේද ගොඩාක් වෙනස්. පෘතුජනයා මේ ලෝකයේ හැම දෙයක්ම ලෝභයක්, ద్వේෂයක්, මෝහයක් වශයෙන් දකිනවා. ඇයි එයාට හැම දෙයක්ම පේන්නේ රාගිකව, වෛරයෙන්, ලෝභයෙන්. හැම දෙයක්ම ලබා ගන්න විඳින්න උත්සාහ කරනවා. අයිති කරගන්න අවශ්‍ය කටයුතු කරනවා. එහෙනම් පෘථුජනයා මේ ලෝකේ පවතින සෑම වස්තුවක්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් දකිනවා. ආර්ය ශ්‍රාවකයාගේ සෝවාන් ශ්‍රාවකයා දකින්නේ හැම දෙයක්ම රූප වශයෙන්. හැම දෙයක්ම පටවිය වශයෙන් සතරමා භූත වශයෙන් දකිනවා. එහෙනම් එයා තුළ සම්මා දෘෂ්ටිය තියෙනවා. හැම දෙයක්ම සතරමා භූත කියන එක පිළිබඳ එහෙනම් මේ සතරමා භූතවල පඨවි භූතය පඨවි ධාතුව වේදනාව ඇති කරන සුළු ධාතුව කියලා දකින නිසා එයා සෝවාන් ඵලයෙන් ඉන්නවා ඒ සෝවාන් ඵලයේ ඉන්න කෙනාම රූපය දකින්න නැතුව පටවිය දකින්න නැතුව පටවියේ ආපෝවල වායෝවල තේජෝවල ಗುಣ දකිනවා නම් වර්ණ ධර්මතාවය දකිනවා නම් කොළ පාට නිල් පාට තැඹිලි පාට කා පාට කින වර්ණය දකිනවා නම් එයා සකු르දාගාමි වෙලා හේතුව සතරමා භූතයාගේ ඥාණයට එහාට ගින් එයාගේ ඥාණය වර්ණය දකින්න නැතුව අණුවල ක්‍රියාකාරීත්වය දකිනවා මේ නාම රූප හැම දෙයක්ම අණුවල එකතුවක් වශයෙන් දකිනවා ඒක තුළ මොකවත් නැහැ අණු පමණයි තියෙන්නේ වටිනා වස්තු මේ ලෝකේ මොකවත් නැහැ කෝටියක් වටිනා දෙයක් ගත්තත් කුණු වෙච්ච බත් පාර්සලයක් ගත්තත් දෙකේම තියෙන්නේ අණු එකම අණුවල ක්‍රියාකාරී ස්වභාවයක් එනම් මේ ලෝකයේ හැම දෙයක් තුළම Nirodhatawe දකිනවා නම් අනිත්‍යතාවයේ දකිනවා නම් එක සමාන වටිනාකමක් තියෙනවා නම් ලෝභ දේශ මොහ රාග නැත්තම් රූප වලින් පේන්නේ නැත්නම් වර්ණ වලින් පේන්නේ නැත්නම් අණු වලින් පේනවා නම් එයා අනාගාමී කෙනෙක් රාසින් තමයි පුංචි පුංචි වැරදි ආතුල තියෙන්නේ ලෝකෙට පේන්න කිසිම වරදක් නැහැ හැම දෙයක්ම 195ක්ම නිරෝධ කරපු උත්මයෙක් බවට පත් වෙලා හැම දෙය තුළම විද්‍යාව පේනවනම් මධ්‍යම ප්‍රතිපදාව පේනවනම් නැතිවෙච්ච ස්වභාවය පේනවනම් විද්‍යාව පේන්න පුළුවන් රාත්‍යෙකට විතරයි එහෙනම් මේ රූප දිහා දකින්නකොට මේ වර්ණ දිහා දකින්නකොට විද්‍යාව පේනවනම් එයා මේ ලෝකේ රාතන් වහන්සේ නමං එහෙනම් බලන්න අපේ චක්කුව තුළ මොනතරම් ගැඹුරු ධර්මතාවයක් තිබුණාද අපට වඩන්න මේ චක්කුව තුළ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සැඟවිලා තියෙන බව අපි දන්නේ නැහැ. එහෙනම් තමන්ගේ ඇසගෙන තමන් මොනවද දන්නේ මොකවත් දන්නේ නැහැ. තමන්ගේ ඇසගෙන දන්නේත් වෙන කෙනෙක්. එහෙනම් අපේ මිනිසත් භවයේ මේ තරම් අපට අසභ්‍ය දේවල් පේනවනම් අසත්පුරුෂ දේවල් පේනවනම් අකටයුතු දේවල් පේනවනම් අකමැති දේවල් දකින්න ලැබෙනවනම් මේ හැම එකක්ම චක්කුවේ තැම්පත් වෙලා තියෙන කර්මයේ ප්‍රතිඵල නේද? අපේ චක්කු ප්‍රසාදයේ ක්‍රියාකාරී ස්වභාවය නිසා අටගත් ධර්මතාවය නේද? එහෙනම් තථාගතයන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන චක්කොං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ආලෝකෝ උදපාදී කියන මේ ධර්මතාවයන් පංච නීවරණ ධර්මතාවයන් අපි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ දුක නිමා කරගන්න මේ චක්කුව අප කමඨාණක් භාවනාවක් කරගෙන වඩන්න මේ ධර්මතාවය ප්‍රගුණ කරන්නට ඕනේ එහෙනම් සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ චක්කුවට තරංගයක් වශයෙන් අණුවක් වශයෙන් ලැබිලා ඒ චක්කු ප්‍රසාදයේ මේක ගබඩා වෙලා ඒ චක්කු ප්‍රසාදය මේ කායික පීඩනය නිසා නැවත නැවත භ්‍රමණ වේගයෙන් බයිස්රාවිය කරන තරංග නැවත නැවත රූප වශයෙන් ලෝභ වශයෙන් ද්වේෂ වශයෙන් කාම වශයෙන් පත් වෙනවා එහෙනම් ඇතුලෙන් තමයි මේක මතුවෙන්නේ එළියෙන් තමයි මේක තැම්පත් වෙන්නේ මේ ගණුව මේ දෙනුව මේ ගනුදෙනුව හරියට අවබෝධ කරගන්න නැත්නම් එයාට මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ කුමක් නිසාද එයා මේක විද්‍යාවෙන් දකින්න නැති නිසා මේ හැම දේ තුළම පවතින පරම සත්‍ය දකින්න නැති නිසා හැම දෙයක්ම වර්ණයක් වශයෙන් දකින්නේ නැති නිසා හැම දෙයක්ම රූපයක් වශයෙන් දකින්නේ නැති නිසා හැම දෙයක්ම ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, රාගයෙන්, වෛරයෙන් දකින නිසා අන්න බලන්න චක්කුව නිසා අපි ඉපදිලා තින වාරගාන අපට මැනගන්න දැන් පුළුවන්. අපි මේ ලෝකේ දිහා බලනකොට අපිට ලෝභ දේශ මොහ රාග වලින් පේනවද? එහෙම නැත්නම් රූප වලින් පේනවද වර්ණ වලින් පේනවද අණු වලින් පේනවද විද්‍යාවෙන් පේනවද අපේ සිත නිරෝධ වෙච්ච ආලෝකයෙන් පේනවද කියලා අපි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මට මාර්ගඵල තියා මොකවත් නැහැ මං ඔක්කොම ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් දකින්නේ මගේ ඇස තාම නිරෝධ වෙලා නැහැ කර්ම නවත්ත ගන්න මම දක්ෂ නැහැ මොකවත් මං වඩලා නැහැ කියන එක කවුරුත් කියන්න ඕනේ තමන්ම තමන්ට විරුද්ධව සාක්ෂි දරනවා මගේ මොකවත් ඇදිලා නැහැ කියන එක. එහෙනම් මේ විදියට තමන්ගේ ආයතනය පිළිබඳව තමන්ටම තමන් මැනගන්න පුළුවන් ඒක දැන් පවතින්නේ මොන වගේ මට්ටමකද කියලා මගේ චක්කුවේ ස්වභාවය මොකද්ද කියලා වැඩිපුර තියෙන්නේ ලෝභ ස්වභාවයේද, ද්වේෂ ස්වභාවයේද, මෝහ ස්වභාවයේද, රාග ස්වභාවයේද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් නිරෝධ කරන ක්‍රමවේදය තමයි ක්‍රමානුකූලව මේ ලෝභ දේශ මෝහ වලින් අයින් වෙලා රූපයෙන් දැකලා උරු කරනවා රූපයෙන් වර්ණ වලට ගිහිලා කොළ පාට නිල් පාට තැඹිලි පාටෙන් දැකලා රූප නැති නිසා ලෝභ දේශ මෝහ නැති කරනවා සකු르දාගාමි වෙනවා නැවත මේ ඇසට පුරුදු කරනවා හැම දෙයක්ම අණුවල එකතුවක් වශයෙන් දකින්න ගා දැක්කත් ගලක් දැක්කත් සත්වයක් දැක්කත් මිනිසෙක් දැක්කත් පණ නැති බඩු මුට්ටුවක් දැක්කත් හැම දෙයක්ම අණුවෙන් දකින්න පුරුදු කරලා අණුවේ මේ ලෝකයේ කවදද දකින්නේ එදාට අනාගාමි ඥානය පාළ වෙනවා මේ ලෝකයේ පවතින හැම දෙයක්ම විද්‍යාවෙන් දැක්කොත් අවිද්‍යාව අයින් කළාම එයා රාතෙන් එහෙනම් අරියත් බෝධියෙන් අපිට මේක දකින්න පුළුවන් එහෙනම් මේ චක්කුව නේද අපේ අවසාන කමඨාන මේ චක්කුව නේද පංච නීවරණ ධර්මතාවය පංච උපාදානස්කන්ධ ධර්මතාවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංගවිච්ඡ අභිධර්මය එහෙනම් මේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න මේ චක්කුව රූපයක් වශයෙන් දකිනකොට අරූපාවචර චෛතසික රූපාවචර චෛතසික ගැන අපට අවබෝධය ඇති වෙනවා පටවි ස්වභාවයෙන් දකිනකොට කුසල් සිතිවිලි අකුසල සිතිවිලි පිළිබඳ අවබෝධය ඇති වෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දකිනකොට සෝමනස්ස සාගත, දෝමනස්ස සාගත, ditthi samprayukta, ditthi sampravitta, අසංකාරික, සසංකාරික, ලෝභ, අලෝභ, ද්වේෂ, අද්වේෂ, රාග, විරාග, මෝහ, අමෝහ කියන චෛතසික අවබෝධ වෙනවා. බලන්න පියවරෙන් පියවරට අභිධර්ම පිටකේ අපි තුල ප්‍රත්‍යක්ෂ වෙන ඇති. චෛතසික 121ක්ම අවබෝධ වෙලා නිරෝධ වෙලා යන ඇති වන්න ගන්ධ රස ඕජා අවබෝධ වෙන ඇති පටිච්ච සමුප්පාදයේ පියවරෙන් පියවරට අපි තුලින් ප්‍රත්‍යක්ෂ වෙන ඇති දුක නිරෝධ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අපි තුල පරිපූර්ණ වෙන ඇති එහෙනම් මේ විදියට අපගේ චක්කුව පිළිබඳව ත්‍රිපිටක ධර්මයක්ම පවතිනවා 84000ක්ම අවබෝධ කරගන්න පුළුවන් මේ චක්කුවේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ අපි අවබෝධය ලැබුවොත් එහෙනම් මේ කමඨාන කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන මේ ශ්‍රමණ ජීවිතයේ විමුක්තියට පත් කරන අවසාන කමඨාන මේ කමඨාන එහෙනම් අපේ ජීවිතය වැඩ නිමා කරන කමඨාන ලැබිලා අපට භාවනා කරන්න විශේෂ කාරණාවක් අපිටම ලැබිලා ඒ තමයි චක්කුව කියලා කියන ඉන්ද්‍රිය අපි මේකෙන් වැඩ අරගෙන නැහැ අපි තාම පෘතුජන ස්වභාවයෙන් ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ ඉන්ද්‍රියේ තියෙන අඩුපාඩු දිහා අපි කවදාවත් ගවේෂණය කරන්නේ සැප ලබන්නේ කොහොමද කියලා ගවේෂණය කරනවා. පෝසත් වෙන්නේ කොහොමදයි කියලා ගවේෂණය කරනවා. අපේ වෛරය සංසිඳවන්නේ කොහොමද? රාගය සංසිඳවන්නේ කොහොමදයි කියලා කල්පනා කරනවා. මේ චක්කුව නිසා ඇතිවෙන ධර්මතාවය පිළිබඳ මේ විද්‍යාව පිළිබඳව මේ ප්‍රඥාව පිළිබඳව මේ ඥානය පිළිබඳව කිසිම මොතක කිසිම දෙයක් කල්පනා කරන්නේ හේතුව ඒව අපට අදාළ නැති දේවල් බවට පත් වෙලා එහෙනම් තථාගතයන් වහන්සේගේ සරණ යන සංඝයා විතරයි ඒ ආර්ය ශ්‍රාවකයා විතරයි මේ කාරණා පිළිබඳ වටිනාකම් දැනිලා සියලෝම දේවල් අත්හැරලා ජී ජීවිතේට එයා ආයිබෝවන් කියලා එයා එකත්පසක ඇවිල්ලා සංඝයා එක වැඩ හිඳගෙන පරියංකෙන් උජුං කායම් පීටලා චක්කුව දිහා බලාගෙන ඉන්නවා ඇස්සරලා මේ පේන්නේ මොනවද ලස්සන ගා සරකනම් අල්මිල්ල ගා මේකනම් තේක්ක ගා අන්න අරක බුරුත ගා කියලා වටිනාකම් වලින් බලනකොට වෙනකොට වටිනාකම වැඩි වෙනකොට ලෝභය ඇති වෙන බව වටිනාකම අඩු වෙනකොට द्वේෂය ඇති වෙන බව මේ මේ වටිනා ගස් මහ ළඟ තියෙනවා මේකේ අයිතිකාරයා මම කියලා හිතනකොට මුලා වෙන ඇටියට Taman තුළ ලෝභ දේශ මොහ තියෙන බව තේරුම් අරගන්නවා ඒ හැමදේම තේරුම් ගන්න මට අවබෝධය තියෙනවා කියන ඥාණය ලබා ගන්නවා ඒ ඥාණය තුලින් මේ හැම දෙයක්ම නිරෝධ වෙලා යන දෙයක් කොයි මේකේ අවුරුදු 5000කට කලින් තිබිච්ච ගස් ඔක්කොම මැරිලා පොළවට පස් වෙලා ඒ ගා උඩ තමයි මේ වාඩි වෙලා ඉන්නේ. අද ඒකට කියන නම පස. එහෙනම් කාලෙන් කාලට නම වෙනස් වෙනවා. බීජය, ඊටපස්සේ පුංචි අංකුරය, පැලය, ගස, දර, පස බලන්න එකම ගාට නම් කීයක් තියනවද කියලා. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ අමදයක්ම සෙනෙන් සෙනෙන් වෙනස් වෙලා නිරෝධ වෙලා යනවා. අන්න අය ප්‍රඥාව උත්පාදනය කරගත්තා මේ ගස්කොළන් වලින්. ප්‍රඥාවෙන් එයා මේ ලෝකයේ දකින හැමදේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නම් හැම දෙයක්ම නිරෝධ වෙලා යන එකක් නම් මොකටද මම මේවා ගවේෂණය කරන්නේ මොකටද මම මේ දේවල් නඩත්තු කරන්නේ අන්න පාළ වුණ අවිද්‍යාව නඩත්තුව කියන්නේ අවිද්‍යාව. එහෙනම් නැවතීම තමයි විද්‍යාව. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඉපදීම නවත්තන්න එහෙනම් ඉපදීම නවත්තන හැමෝම විද්‍යාවේ සරණ යනවා අන්න එයා විද්‍යාවට සමවැදුනා එහෙනම් අපේ ජීවිතයේ මේ ගස්කොළන් වල මේ සතර සටිපට්ඨානේ නැද්ද? ධම්සක් පැවතුම් සූත්‍රේ නැද්ද? මේ චක්කුවේ කියන මේ ඉන්ද්‍රිය තුළ තියෙන භාවනාව නැද්ද? හැම දෙයක්ම තියෙනවා. මේ සෑම ගහ කොළයක්ම මේ පස් කැටයක්ම ගල් කැටයක්ම අපට මේ නීවරණ ධර්මය උගන්වනවා. මේ කමඨාන කල්ලතු අපට දීලා අපට අවබෝධයක් නැහැ මේ කමඨාන තේරුම් ගන්න අපේ ප්‍රඥාවේ ඊනකම නිසා පංචකාමයන් විඳීමේ තින කැමැත්ත වැඩි නිසා අපි මේ හැම දෙයක්ම නාම රූප වශයෙන් දැක්කා ලෝභ දේශ මොහ වශයෙන් දැක්කා නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතු අදාගත්තා අවිද්‍යාවේ උල්පතක් බවට පත් වුණා එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ මේ ධර්මය අවබෝධ කළාට පස්සේ කිසිම හේතුවක් නැහැ අපට කියන්න නැවත ඉපදෙන්න එහෙනම් අද ඉඳලා මේ උත්පත්තිය නිරෝධ කරන්නට ඕනේ නැවත ඉපදීම නවත්වන්නට ඕනේ හරියත් බෝධියෙන් අපි පිරිණිවන් පාන්න සුදුසුකම් ලබන්න ඕනේ එහෙනම් චක්කුව පිළිබඳව මේ සැඟවුණ ධර්මතාවය මේ ප්‍රඥාවට ගෝචර වෙන අවබෝධය අපි නිතර නිතර කමඨාණක් වශයෙන් සිහි කරන්නට ඕනේ. නිතර නිතර කමඨාණක් වශයෙන් මේක වඩන්නට ඕනේ. ජීවිත කාලය පුරාම මේ චක්කුවේ සරණ යන්න ඕනේ. එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි චක්කු සරණං ගච්ඡාමි කියලා මේ චක්කුව කමඨාන කරගෙන භාවනාව කරගෙන නිර්වාණය පිණිස චක්කුවේ සරණ යනවා මේ විදිහට චක්කුව කරනකොටගෙන මේ බඹයක් විතර උස තියෙන සම්පූර්ණ කයේ කෙලස් ටික නිරෝධ කරනවා එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි තමයි චක්කු සරණං ගච්ඡාමි කියන්නේ. ධම්මං කියලා කියන්නේ නිවීමට හේතු වෙච්ච ධර්මයේ සරණ යනවා. එහෙනම් චක්කුව තුළින් ලෝභ දේශ මොහ නිරෝධ වෙනවා නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනවා නම් ಗುಣධර්ම පරිපූර්ණ වෙනවා නම් ඇත්තටම චක්කුවේ සරණ යනවයි කියලා ගිහින් තින්නේ ධර්මයේ සරණ එහෙනම් චක්කු සරණං ගච්ඡාමි කියලා කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි එහෙනම් චක්කුවේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න මේ කෙලෙස් ධර්මයන් නිරෝධ වෙන්නකොට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනවා නම් එයා ගින් තින්නේ සංඝං සරණං ගච්ඡාමි එහෙනම් බලන්න යෝමං පස්සති යෝ ධම්මං පස්සති එහෙනම් මේ ධර්මයේ ප්‍රඥාවෙන් දකිනකොට විද්‍යාවෙන් දකිනකොට අපි දැකලා තියෙන විද්‍යාව නෙමෙයි තථාගතයන් වහන්සේ එහෙනම් අපි ගිහින් තින්නේ බුද්ධං සරණං ගච්ඡාමි එහෙනම් මේ චක්කුව කරනකොට අපට තිසරණේ සරණ යන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය නිරෝධ කරන්න පුළුවන්. සතර සටිපට්ඨානය වඩන්න පුළුවන්. එහෙනම් මේක තුළින් දස පාරමිතා පුරන්න පුළුවන් සිත ඉපදීමේ අයිතියෙන් එයාව නිදහස් කරන්න පුළුවන් එහෙනම් මේ ධර්මය අපට ශ්‍රවණය කරන්න අපේ කුසලයේ පාළ වෙලා අපට විශාල පිනක් තිබුණා කුසලයක් තිබුණා තමන්ගේ ඇස පිළිබඳ මෙවැනි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න එහෙනම් මෙවැනි අවබෝධයක් ලැබුවාට පස්සේ මේ වගේ ඇස් දෙකක් තමයි මට තියෙන්නේ. මේ මේ අඩුපාඩු තියෙනවා. මේ කියන අවබෝධ එකක්වත් මා තුල නැහැ. මේ කියන ප්‍රඥාව මට නැහැ. මේ කියන විද්‍යාව මගේ ඇසට පේන්නේ නැහැ කියලා කිව්වනම් එහෙනම් Taman ඉන්න තත්ත්වය දැන් තේරිලා නේද? මේ තප්පරේ ඉඳලා අඩුව හදන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා චක්කුවේ සරණ යන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ කමඨාන භාවනාව වඩන්නට ඕනේ සියලු කෙලෙස් නිරෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවෙන්නට ඕනේ එහෙනම් මේ ධර්මය මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය නිතර නිතර සිහි කරමු නිතර නිතර මෙනෙහි කරමු පුණ්‍යක් එත නැමැති සිතේ වපුරාගෙන නැවත නැවත මේක මතක් කර කර සජ්ජායනා කරමු මේ විදියට ඇසේ තියෙන සියලුම කර්ම නිරෝධ කරලා ඇස කරන කොටගෙන හරියත් බෝධිය දක්වා සියලෝම වැඩ නිමා කරමු එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය මේ භාවනාව මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරත්වා ඒකාන්ත වශයෙන් අපේ සීලය පරිපූර්ණ කරත්වා අරියත් බෝධියටපත් වෙන්න අවශ්‍ය කටයුතු සිදු කරත්වා එහෙනම් මේ කමඨාන මේ අවවාදී අනුශාසනාව මේක තුලින් ලබාගත් අවබෝධය අරියත් බෝධියෙන් මේ භවයේම පිරිනුවම් පාන්න අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්